දස ධම්ම සූත්‍රය එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනී අනාථ පින්ඩිකංස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදංතේති තේ භික්ඛු භගවතු පච්චස්සසුං භගවා ඒතදවෝචේ දසයිමේ භික්ඛවේ ධම්මා පම්බජිතේන අබින්හං පච්චවෙක්ඛි තම්බා කතමේ දස වේවන්නියම් යං ජෝපගතෝති පම්බජිතේන අබින්නම් පච්චවෙක්කිතම්බං පරපටිබන්ධාමේ ජීවිකාති කම්බජිතේන අබින්හං පච්චවෙක්කිතම්බං අඤ්ඤෝමේ ආකම්පෝ කරණීයෝති පම්බජිතේන අබින්නම් පච්චවෙක්ඛිතම්බං කච්චිනුකෝමේ අත්තා සීලතෝන උපවදති තේ පම්බජිතේන අබින්හං පච්චවෙක්කිතම්බං කච්චිනුකෝමං අනුවිච්චවිඤ්ඤු සම්බ්‍රහ්මචාරී සීලතෝන උපවදන්ති තී පම්බජිතේන අබින්හං පච්චවෙක්ඛි තම්බං සම්බේහි මේතියේහි මනපේහි නානභාවෝ විනාභාවෝති පම්බජිතේන අබින්හං පච්චවෙක්ඛි තම්බං කම්මස්සකොම්හි කම්මදායාදු කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණු යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදු භවිස්සාමිති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං කතං බුතං සමීරත්තිං දිවාවිති පතන්ති තේ පම්බජිතේන අභින්නම් පච්චවෙක්ඛිතම්බං අච්චිනකෝහං සුඤ්ඤාගාරේ අබිරමාමිති පම්බජිතේන අභින්නම් පච්චවෙක්ඛිතම්බං අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මාං අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ සෝහං පච්චිමේ කාලේ සම්බ්‍රහ්මචාරී පුට්ඨෝන මං කුභවිසාමිතේ පම්බජිතේන අභින්නම් පච්ච වෙක්ති තම්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා පම්බජිතේන අභින්නම් පච්ච වෙක්ති තම්බාතේ ඉදම වූච භගවානත්තමනාතේ භික්ඛු භගවතු භාසිතං අභිනන්දුන්තේ